නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිච්ඡා දෝමනස්සන්ති තී කෞරවණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ දක්ින්න හම් වෙන්නේ ධ්‍රුව පදයක් වන මේ කාය අනුපස්සනා හැඳින්වීමයි පසුගිය වාර කීපෙම සාකච්ඡා කරන්න යෙදුනේ අපි එයින් ආතාපි සම්පජානෝ සතිමා කියන පද ශක්ති ප්‍රමාණයෙන් පසුගිය වාර කීපෙ ඉදිරිපත් කරගත්තා අපි අද අත්වෙනි වතාවටත් මේ රැස් වෙලා අද බලාපොරොත්තු වෙනවා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියන මේ හතරවෙනි යෝගාවචර ගුණයට හතරවෙනි යෝගාවචර ගතියට හිත යොදන්න අර ආතාප කියන කෙලස් තවන වැර ආතාප වීරිය සම්පජඤ්ඤය කියන සම්පජඤ්ඤ ප්‍රඥාව සතිමා කියන විදිහට සතිවත්තු කියන ගුණවලින් යුක්ත කෙනා දැන් මෙතන විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක පද කීපයක් යෙදුනට එකම චෛතසිකයක් එකම ගුණයක් තමයි විග්‍රහ කරන්නේ. මේ ලෝකේ අභිජ්ජාව කියන දැඩි ලෝභයත් දෝමනස්සේ කියන ද්වේෂය පදනම් කරගත්ත දෙකත් අතර විනයක් ඇති කර ගන්නවා කියන එකයි සඳහන් කරන්නේ. මේක උපමාවකට අනුව අපේ අපවත් එක් ලොකු ස්වාමීන් වහන්සේගේ අවසර ලැබුණේ දෙපැත්ත සම සමසේ නැත්නම් අසාධාරණ නොවනසේ ධාර්මික වෙනසේ සලකා බලන විනිශ්චයකාරවරේ මධ්‍යස්ත විනිශ්චයකට එළඹෙන්නාසේ ඒ උසාවියේ මෙතෙක් කල් ඇහුණු සාක්ෂි හරස් ප්‍රශ්න විත්තියේ චෝදනාවේ ප්‍රකාශන ඔක්කොම මදහත්සේ සලකා බලා නඩුව සමතේකටපත් කරනවා විනිශ්චයකටපත් කරන සාධාරණ ධාර්මික විනිශ්චයකාරයෙකුසේ කියන. ඒක නිසා මේ උසාවිය සමතේකටපත් කරා නඩුව සමතේකටපත් කරා කියන අදහසයි කරන්නේ. මේකම සමත කියන පදයට හොඳ අර්ථ විවරණයක් දෙනවා. සමතය වශයෙන් සාමාන්‍ය හඳහන් කරන්නේ සමාධියමයි. සමාධිය කියලා කියන්නේ හිතක් අරගත්තොත් ඒ හිතේ තියෙනවා වේලාවක ලෝභයේ දිහාවට දැඩි ලෝභයේ දිහාවට වේගෙන් දුවගෙන යන අමන ගති. ඒ වගේම වේලාවක දැඩි ද්වේෂයේ දිහාවට දුවන ගතියක් තියෙනවා. ඒත් හොඳ සිහි බුද්ධි කල්පනා ඇති අවස්ථාවක් නෙවෙයි. මේ දෙකේදීම මෝහය අන්ධකාරය අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මේ දෙකේ ක්‍රියාකාරීත්වය ඉතාමත් යොසුළු නිසා හරියට එක හිතේම දෙකම තියෙනවා වාගේ වැටෙන වෙලාවලුත් තියෙනවා. වෙන විදියකට කියනවා නම් ඒ සමිතියක සමාද සංගමයක රැස් වෙච්ච වෙලාවේ ඒක යෝජනාවක් පිළිබඳව පක්ෂ විපක්ෂ මත මතාන්තර රාශියක් එතකොට යම් කිසි කෙනෙක් යෝජනාවට පක්ෂව සාධාරණව ප්‍රබලව කරුණ ඉදිරිපත් කරනකොට ඒකට විපක්ෂයත්ෝ සභාවේ ගෝසා කරනවා. එතන එතන කතා පවත්වනවා. ඒ පුද්ගලයාට බාධා කරනවා. එහෙම වෙනකොට සභාපතිට සිද්ධ වෙනවා සභාව සමතේකටපත් කරා. ඒ පුද්ගලයාට අදහස් ඉදිරිපත් කරන්න දෙන්න ඕනේ. ඒ අදහස් හොඳට විවේකීව බලලා අපි ඊගාවට අවස්ථාවක් දෙනවා විරුද්ධ පක්ෂයට කතා කරන්න. ඒ නිසා මේ කරුණාකරලා නිසද්ද වෙලා සභා ගෞරවයට ඉන්නේ කියලා. ඊගාවට ඒ යෝජනාවට විරුද්ධ පක්ෂයට කතා කරනකොට ඔන්න පක්ෂය ඇත්තෝ එතන එතන කුතු කුතු ගන්න පටන් ගන්නවා. සභා ගෞරවයෙන් නැති වෙන විදිහට කටයුතු කරනවා. ඒකෝට සභාව පිට සිද්ධ වෙනවා. නැවතත් සමතේකටපත් කරන්න මෙන්න මේ විදිහට සාධාරණ කලකලා බලලා ඒ පැත්ත සමතේකටපත් කිරීමක් මේ හිතෙත් සිද්ධ වෙනවා. ඒක කාරණාවක් දිගේ හිත වේගෙන් දුවගෙන යනකොට සදාචාර ගති අපිට පෙන්වා දෙනවා ඔක ගැළපෙන්නේ නෑ ඔක හොඳ නෑ කියලා. හොඳ දෙයක් කරනකොට හිතේ තියෙන හැඟුම් ආසාවල් අපිට කියන ওই විදිහට හිතියම අපේ ආසාවල් ඉෂ්ට වෙන්නේ නෑ කියලා. මේ අතරමැද තියෙන ආ වූ මේ ඉරියව්. ඒ පැත්තට මේ පැත්තට අන්දමන්ද ගති නිසා හිත නිතරම තියෙන්නේ දෙපැත්තට අදපු රබර් පැටියක් වාගේ හරි වෙහෙසක්. මෙන්න මේ වෙහෙස නිවලා මේ සමතේකටපත් කිරීම තමයි සමත භාවනාවේදී කෙරෙන්නේ විශේෂයෙන්ම ඒකාග්‍ර වෙනවායි කියලා <clears throat> පිට සමාධිගත වෙනවායි කියලා සඳහන් කරන්නේ මේක. ඒක නිසා මේ කායේ කායානුපස්සී විහෙරති කායේ කායානුව බලන්නා වූ බලමි සිටින්නා වූ යෝගාවචරයට ඒ කටයුත්ත සාර්ථක වෙන්න නම් ආතාපගෙන වීර්යවන්ත ගුණය අත නෑර දිගට පවත්වා ගන්න ඕනේ. අසුණු බගින වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ වගේම සම්පජඤ්ඤය කියන ධම්ම විචේ සම්පොඥංගය එහෙම නැත්නම් ප්‍රඥා චෛතසිකය විතරෝම ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ වගේම සතිමත් වෙන්න වෙනවා. කයි ලෝක පුංචි ඉරියාපත අණුව ඒ වගේම ඇහ කන දිව නාසය ආදී ඒ ඉදurangගේ වැඩ පිළිවෙලවල් අණුව ඒ පුද්ගලයාට නිතරම එළඹ සිටි සතියක් පිටව ගන්න වෙනවා. මේ සතිය සම්පජඤ්ඤය ආතාප වීර්ය කියන මේ තුන ක්‍රියාත්මක වෙනකොට ඒ පුද්ගලයා තුළම තමන් කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් තමන්ගේ මේ සීලවන්ත ආධ්‍යාත්මික ජීව චර්චේ සම්බන්ධයෙන් විවිධ පැති වලින් විවිධ අගය කිරීම විනිශ්චයන් මතුවෙන්න පටන් ගන්නවා. ඒ විනිශ්චයන් මතුවීම ස්වභාවිකයි. ඒ දෙඩමලු හිත නිතර විනිශ්චයට පෙළඹෙන නොයවසන සුළු හිත ශීඝ්‍රයෙන් විවිධ විනිශ්චයන් ගෙන දෙනවා. ඒක හරියට සභාවක් පවතිද්දී ඒ සභාවේ මූලික වැඩ කටයුත්තක් අද්දී සභාව ඇතුලේ තව දෙතුන් දෙනෙක් තනි තනිව කතා කරනවා. ඒ නිසා ඒ සභාව ගරුත්වේ සභාව වැඩ පිළිවෙලා දිගට ගෙන යා ගන්න බැරි වෙනවා. ඒක හුඟක් අවුලුනොත් ඒ සභාව නතර කරන්න. ඒ සභාපතිතුමෝ කතානායකට අහුම්කම් දෙන්නේ නැති මට්ටමට යනවා. අපේ හිතේ අන්න ඒක නිසා තමයි ගොඩාක් මේ දුක නැත්නම් මේ පෙළෙන සුළු ගතිය ගොඩක්ම ඇති වෙලා තියෙන විශේෂයෙන්ම පීතික්‍රම කෙලෙස් සිදු වෙන වෙලාව වෙනකොට මේ මට්ටම ඉක්මවල අපේ ශරීරය දල දඬු වෙලා එහෙනම් ඒ ස්වභාව මේකල් කරන්න පොලිෂෙන් ගෙන්නන්න වෙනවා මාෂල් ලා ගෙන්නන්න වෙනවා වගේ විදිහට භයානක අවස්ථාවටපත් වීම තමයි අපි කියන්නේ වීතික්‍රම කෙලෙස් ඒක හොඳට පිටට පේනවා. ඒ පුද්ගලයා දැන් මුගුරක් අරගෙන දණ්ඩක් අරගෙන සතෙක් මරන තරමට කෝපාවිෂ්ඨව යක්ෂයෙක් වාගේ වැඩ කරන මට්ටමට ගිහිලි ඉවරයි. එහෙම නැත්නම් හොරකමක් කරන කාමයේ වර්ධුල හැසිරෙන ආදී කායික ක්‍රියා නැත්නම් වාචික ක්‍රියාවලට ඡන්දපරස වචනවලට පත් වෙලා ඉවරයි. ඒ පුද්ගලයා දැනගත්තත් නොදැනගත්තත් දැන් වීතික්‍රමණය වෙලා ඉක්මවලා. මේ தത്വෙදී අපි සාමාන්‍ය සිවිල් නීතියක් යටත් විශාල කර්ම රැස් කරන කර්මපත වලට වැටෙන අවස්ථාව තියෙනවා. මේක බොහෝ විට යෝගාවචරයට සිදු වෙන්නේ නෑම කියන්න බෑ. නමුත් යෝගාවචරයා මෙවැනි වාතාවරණයකින් බොහෝ විට මෑත් වෙලා ගත කරනවා. ගත කරන්නේ නැත්නම් යෝගාවචරයක් නෙවෙයි. ඒ භාවනාවෙන් එහෙම නැත්නම් මේ සත්පත්තාණේ ඒ වීතිකම කෙලස් නතර කරන උපක්‍රම නේ. ප්‍රතිපත්තන භාවනාවේ තියෙන්නේ වීතිකම කෙලස් වලට සංගමයේ තුලින් උත්තර දීලා ඉන් ඉදිරියටත් ආ වූ පරිඋත්ථාන කෙලෙස් වලට උත්තර සාකච්ඡා. විශේෂයෙන්ම මේ අභිජ්ජා දෝමනස දෙකෙන් වළක්කලා හිත මැදට ගන්නවා කියලා කියන්නේ මේ මැද ප්‍රමාණයේ කෙලෙස්. ඒ කෙලෙස් මතුණයි කියලා ආවත් පේන්නේ නැහැ. කෙනෙකුගේ හිතේ රාගයක් ඇති උනායි කියලා, ද්වේෂයක් ඇති උනායි කියලා, අන්දමන්ද භාවයක්, කලකොල භාවයක්, අන්ධකාර භාවයක්, මත් වීමක්, අවිද්‍යාවක් මතුණා කියලා කාටවත් පේන්නේ නැහැ. නමුත් ඒක තරහ හෝ ද්වේෂය හෝ මන්ද අන්දමන්ද භාවය දිගින් දිගටම ගියොත් නැත්නම් තරහින් තරහට තරහින් තරහට දිගින් දිගට හිත වීතියක් ආකාරයට ගියොත් අන්න අර වීතික්‍රම වෙන මට්ටමට ගිහිල්ලා ඔහුගේ මූණේ ස්වરૂපය තලදඬු ඉරියව් පැවැත්ම ආදී ඕන පේන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ලෝභය ආපුවාම අන්දමන්ද භාවයේ කලකොල භාවයේ අන්ධකාරය ආවත් මේ යම් කිසි ප්‍රමාණයකට යනකම් පේන්නේ නැතුව ඇඟේ යට වෙච්ච උණක් වගේ ඔහෙ තියෙනවා. නමුත් ඒක දිගම ගියාම ඒක ඉක්මවලා යනවා. ඉක්මවලා ගියාම මේ පුද්ගලයාට ඒක වේරුකට තේරුම් කරගන්න බැරි වෙනවා. බාහිරට පේන මට්ටමට යනවා. නමුත් අර පරිඋත්තාන මට්ටමේ තියේදී යෝගාවචරයට නම් දැන් තේරෙනවා. දැන් දන්නවා Tamange හිත රාගයට නතු වුණා, ද්වේෂයට නතු වුණා, නැත්තම් කියන දේ ඉස්සරහ තියෙන දේ Tamanට තේරෙන්නේ තේරෙන්නේ නැති විදිහට කියන්න. ඒ මට්ටම තමයි යෝගාවචරය අනුන්ගේ පිහිටෙන් හෝ අර ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණෝලින් හෝ මේ විනීයාලෝකයේ අභිජ්ජා දෝමනස කියන ගුණේ දැකගෙන ආණ්ඩු මට්ටු කරගන්න තියෙනවා. මෙතනත් එක විදිහට බලනකොට සීලයේම කොටසක් වාගේ තමයි. නමුත් මේක සාමාන්‍යයෙන් වැටෙන සාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් ශික්ෂාපද සීලයට අහු වෙන එකක් නෙමෙයි ඊට වඩා සියුම් තැනකටයි මේක යන්නේ. අර සාතිමෝක්ෂ සංවර සීල එහෙම නැත්නම් සමාදන් වෙන ශික්ෂාපද සීල වීතික්‍රම කෙලෙස් සම්බන්ධවයි වග කියන්නේ. මේ සීල් වලින් ආරක්ෂා වෙලා ඉදිරියට යනකොට ඒකාන්ත විയോഗාවචරයට මේ අවිද්‍යා දෝමනස දෙක වෙනස පේන්නේ නැති තරම් යෝගාවචර ජීවිතයටපත් වුණාට පස්සේ කැපී පේන්න පටන් ගන්නවා. Tamange ප්‍රධානම රාජකාරිය Tamanට කරන්න තියෙන්නේ භාවනා කරන අරමුණේ හෝ වේවා. ඒ අරමුණට බාහිරින් පැමිණෙන ආ වූ ද්විතීය අරමුණක නිසා හෝ වේවා. එනතන අපි භාවනාවට බාධක වශයෙන් දකින දේ හෝ වේවා පිළිබඳව මේ ඇති වෙන්නා වූ දැඩි ලෝභය, දැඩි ද්වේෂය, මේ දෙක අතර අන්දමන්ද භාවය කියන මේ දේවල් එක ගත කරන එක තමයි යෝග ජීවිතය කියන්නේ. ඒක සාධාරණ කියමනක් ඒක විශේෂයෙන්ම තවත් පැත්තකින් අර්ථ ගන්නන්න පුළුවන් අපේ ලංකාවේ අද කාලේ පවා. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් සමත භාවනාව තමයි භාවනා වශයෙන් හඳුනාගන්නේ. ඒක නිසා බද්ද පරියන්කේ ඉඳගෙන ගහක් මුලට වෙලා වාඩි වෙලා ඉඳගෙන ඉන්න ස්වරූපයක් තමයි අපට භාවනාව කියනකොට මතක් වෙන්නේ. ඒ මොකද භාවනාවේදී දැන් මේ අභිජ්ජා දෝමනස විනයනය කිරීමේදී සඳහන් වෙන්නේ මේ වීතිකම කියලා සම්බන්ධ ප්‍රශ්නයයි සමතේ ඇති කිරීමයි. නමුත් යෝගාවචර ජීවිතයේ ඒක මැද පමණයි. ආරම්භේ නම් සීල සංවරය නැත්තම් සීලෙන් වීතිකම කෙලෙස් අද කිරීමයි. මැද මේ කියන විදිහට අවිද්‍යා දෝමනස්සත් එක්ක කාරණා දැනගෙන හීන වලින් වැඩ කිරීමයි අවසානයේ ප්‍රඥාවෙන් අර අනුශේඛ කෙලෙස් දුරු කිරීමයි. ඒ නිසා මේ මැද කොටස තමයි මුග දෙනකොට මේ භාවනා කරනවා කියන කොට ඇහෙනකොට නැවෙන චිත්ත රූප. අන්න ඒකට අදාළ කොටස තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේදී විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සක් කියලා සඳහන් කරන්නේ. මේ දේ කරනකොට ඒ නිසා ධර්ම කතාව සම්පූර්ණ වෙන්න මතක තියාගන්න ඕන කල්ැතුවම සූදානම් වුණා වූ සීලයක් තියෙනවා. ඒ සිල්වන්ත කෙනෙකුට තමයි සමත භාවනාව හරියන්නේ අවිප්පටිසාරත්ථායකෝ ආනන්ද කුසලාන් සීලාන් කියලා කරුවචනාසේ දේශනා කළා තියෙන. ඒකමයි මේ කුසල සීලය හැම වෙලාවෙම විපිලිසර බව දුරු කිරීම පිණිසයි පිළිගන්නේ. විපිලිසර බව දුරු කරවීම සීලයෙන් ලැබෙන ආසන්නම ප්‍රතිඵලයයි. ඒ ප්‍රතිඵලය තමයි දියුණු පවුණු කිරීම තුළින් මේ සමතය ඇති වෙන්නේ. සමතේදී සිදු වෙන්නේ මේ අවිද්‍යා දෝමනස දෙක දුරු කිරීම. ඒ නිසා යම් කෙනෙක් නාහපු සතිපට්ඨානයක් අහලා ඒකට ආරම්භ වෙන්නා වූ මුල් වෙන්නා වූ මේ අයි කය අනුව බලමින් ජීවත් වෙන්න හදනකොට යම් ආකාරයකට ඒ පුද්ගලයා තුල මේ ආතාප කියන කෙලෙස් භවන වීරියත් සම්පජඤ්ඤයත් සතියත් ඔය කියන සමතයක් කියන ಗುಣ වර්ධනයක් වැඩිවීමක් සිදුුනේ නැත්නම් අල්ලිම අවුල් තත්යකටපත් වෙනවා. විශාල ව්‍යාකූල තත්යකට මේ ව්‍යාපාරේපත් වෙනවා. මේක සාමාන්‍යයෙන් හොඳතෝම දැක ගන්න පුළුවන් මේ පොත බල නැත්නම් නැත්නම් ශාස්ත්‍රීය වශයෙන් සතිපට්ඨාන ඉගෙන ගන්න නැත්නම්ට කිසිසේත්ම ගුණ වර්ධනයක් සිදු වෙන්නේ නෑ පෞරුෂත්වයේ වෙනසක් ඇති වෙන්නේ නෑ ඒ පුද්ගලයෝ Tamanටම සමහර වෙලාවට වංචා ගන්න වංචා කර ගන්න පිටක් වශයෙන් ඉපදිලා ඒ ආකාරයෙන්ම මැරලා යනවා ඒ නිසා යම් කිසි කෙනෙකුට සතිපට්ඨාන ගුණය සංතානගත කර ගන්න ඕනේ නම් මේ ජීවිතයේදී මෙවුවා අතර වෙනසක් ඇති කර ගන්න ඕනේ නම් Tamante එයින් විමුක්තියක් සුද්ධියක් ලබා ගන්න ඕනේ නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම Taman තුළ ඒ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා ගමනසං කියන ගුණ පෞද්ගලිකව හොයලා බලලා තහවුරු කර ගන්න වෙනවා. එහෙම තහවුරු කරගන්නේ නැතුව කයේ කය අනුව බලනවා ජීවත් වෙන්න පටන් අරගත්තොත් යම් වෙලාවක කයේ යථාර්ථය වැටහෙනකොට ඒ බුද්ධලයා දෙලකින් පල්ලකට ඇදගෙන කෙනෙක් වගේ ආතපාත නැතුව ඉස බිමට කඳ පය ඔලුවට තියදී ඇදගෙන වැටෙන ප්‍රපාත වැටිලක් වැඩ. ඒකට අදාළ පරිසරය. ඒකට අදාළ කල්යාණ මිත්‍ර සංසේවණිය. ඒකට අදාළ යෝනිසෝමනස්කාරය කියන මේ ಗುಣ ටික පෝෂණයක් උනේ නැත්නම් ඒ පුද්ගලයාට හිතපු තැනමුත් ඇදගෙන වැටෙන්න ආසේ වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අනිත්‍ය ධර්මයේ වැටෙනකොට ඒකට අදාළ ගුණ ධර්ම ටික ලං කරගෙන හිටියේ නැත්නම් ඒ පුද්ගලයාට තිබුණු තැනක් නැති වෙන්න ඉඩ තියෙනවා. මේක භාවනා ආලෝකයේ පිවිසෙන කාලේ බොහෝම ජයත යෝගාවචරයට වැටෙනවා. නමුත් ඒක මූල ධර්මානුකූලව තේරුම් ගන්න ගොඩක් අල්ලනවා. නමුත් කමඨහන් දෙන්න යනවා නම් භාවනා මධ්‍යස්ථානයක් පාලනය කරන්න යනවා නම් හොඳටම තේරුම් අරගන්න ඕන දෙයක්. එහෙම තේරුම් අරගන්න නැතුව මෙවුවා පිළිබඳව ලකලාස්තියක් නැතුව මේ කටයුත්තට බැස්සොත් ඒක ආර්යයට ශල්්‍ය කර්මයක් කරන්න හදනවා ශල්්‍යාගාරයක් නැතුව වගේ. අදිසි නිසා අපි ඒ වෛද්‍ය රෝගියා කුස්සියකට ගෙනියලා කියලා දිගහැරලා කපලා බෙහෙත් කරන්න පටන් අරගත්තොත් ශල්්‍ය කර්මයෙන් පස්සේ මරණයට අවස්ථා වැඩි වෙන්නේ. ඒක මොකද පරිසරයේ විස බීජ ජීවාණු හරණය කරලා නැහැ. ආන්නේ වගේ තමයි යෝගාවචරත් මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කියන මේ කාරණා නොදැයි. ඒවා පිළිබඳ නොතක සතිපට්ඨාන භාවනා කරනවට වැඩි උදායි නොකර හිතන්නේ. මේ සිංහලයේ කියමන පොත් තියෙනවා ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැරි. ආනාහීය පානා අඬහැරේ. අමුතුබත් දීම අතැල් දුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිතරෙන් දැනේ. වැඩේක හැඩයක් තියෙනවා. ඒ වැඩේට අවශ්‍ය කරන අඩුම කඩම සූදානම් කරගන්න තමයි අපි පැරණි සිංහලයා වැඩක් පටන් අරගන්නේ. එහෙම නැතිනම් ඒ දන්නවා මේ වැඩේට කවදාකවත් අත ගහන්න වටින්නේ නැහැ. ඒකට තව වෙලාව කලාව ඇවිල්ලා නැහැ. යෝගයේ යෙදිලා නැහැ. ඒ නිසා හුඟා කල්ැතුව ඒකට සූදානම් වීමෙන් කියන්න පුළුවන් මේ වැඩේ කොච්චර බලසාරද කියලා. අපි දන්නවා රජෙක් එළියට බහින්ද ඉතර වෙලා හැම වෙලාවෙම ආරක්ෂක අංශයෙන් ඇවිල්ලා සාහසික කරලා මතක් කරලා දෙනවා නැකත කොහොම වෙතත් දනු ආරක්ෂාව සම්පූර්ණ දැන් රාජ්‍ය රෝදවලට වඩින්න හොඳක් කියලා. එතකම්ම රජතුමා එළියට එන්නේ. ඒ වගේ තමයි මේ සතිපට්ඨානී කායේ කායානෝ බැලීම කියන කාරණාව නැත්නම් මේ කායේ යත්තා වූ කට බඩ දිවනාසය ආදී මේ කය දැකීමත් විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියනකොට ඒ බාහිර ලෝකයේ අත්තා වූ ඉරහඳ තාරකා ගංගා අලදොල ආදී ලෝව කියන මේ දෙකම අධ්‍යාත්ම කය බාහිර කය කියන මේ දෙක යථාර්ථයේ දකින්න පටන් අර ගන්නකොට ඒ පුද්ගලයා තුළ ඒ දකින්න යථාර්ථයේ ඒ මතුවලා එන්නා වූ සාර ධර්මය දරා ගන්න තරම් හොඳ භාජනයක් නැත්නම් මහා අභාග්‍යයකට පත්. අපි දන්නවා අපි බරක් විශාල දියකින් හෝ වාංගු කරන්න පටන් අරගත්තොත් ඒ වාංගු කරලා ඒ බර ඔසවන එසවෙන තාලෙට ඒ එසවෙන ප්‍රමාණය පුරවන්න ගල්කට ටිකක් හරි ලීකුත් ටිකක් හරි ළඟ අපි තියාගෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ බර ඔසවලා අතහරිනවත් එක්කම අර බර තිබුණු තැනට වැදගෙන වැඩෙනවා. භයානක තත්යකටපත් වෙන්න ඉඩ තියෙනවා. <clears throat> නොදැනුවත්ව කටයුතු කරොත්. ඒ නිසා අපි <clears throat> වාංගු කරන්න විශාල බරක් නැහැ. ඒකට ගන්නා වූ <clears throat> වාංගු කරන්න ගන්නා වූ අඩේ හොඳට තහවුරු කරගන්න. ඒකට උස්සන්න ගන්නා උදණ්ඩ හොඳ නොකඩෙන දණ්ඩක් පාටපත් කර ගන්න. ඒකලේ වාංගු වෙන ප්‍රදේශයේ ඒ ඒ ප්‍රමාණයට ඔසවලා දෙන්න ඕනේ. ඒක බාර දරන්න ලී ගැට, ගල් ආදී ලං කර ගන්න ඕනේ. ඒව ලං කර ගන්න නැතුව ඔසවන්න පටන් අරගත්තොත් මහ විශාල බරක් Tamange කරට අරගෙන මොනවාක්වත් කරගන්න බැරි තත්යකටපත් වෙන්නේ කියලා. ආන් මේ වගේ තමයි යෝග ජීවිතයේදී මේ සතිපත්තහණි කියලා කියන්නේ සෙල්ලම් කරන දෙයක්. ඒකාන්තව භාවනා කරන්න පටන් අර ගන්නකොට ප්‍රතිඵල තියෙනවා. ඒ ලැබෙන ප්‍රතිඵල දරා ගන්න තරම් ගුණ సంతානයක් Taman තුල නැත්නම් ඒ වැටෙන ලැබෙන භාවනා අධ්‍යක්ීම් ඒ පුද්ගලයාට අනත්ය පිළිස පිටන් දෙද තියෙනවා ඒක තමයි කියන්නේ මානසික අසහන කියන ඇත්තෝ එහෙම නැත්නම් වෙන චක්කිත බය ආදී කියන ඇත්තෝ භාවනා කරනවට වැඩිය හොඳයි සීල දාන සීල කටයුතු කරන්නේ මේ දාන සීල කටයුතු වලින් ඒ පෞරුෂත්වයේ සම්පූර්ණ කරගෙන හිත හොඳ සෞඛ්‍ය සම්පන්න සමාජිකත්වයක් සමාජයේ ඇති කරගෙන තමයි භාවනාවට යන්නේ. භාවනාවට ගිහිල්ලා යම් කිසි කාලයක භාවනාවේ ප්‍රතිඵල ලැබිලා නැවතත් භාවනා ප්‍රතිඵල නොදෙනී යනට හේතුව ඒ අතරමැදි එක්කෝ වීර්ය බහා තබලා. එවනතන් කාරණා කාරණා වශයෙන් සම්මුති කාරණා ප්‍රත්‍යක්ෂ කාරණා පරමාර්ථ කාරණා වෙන්කර දැන ගැනීමේ ඥාණය පැත්තක තියලා සාකච්ඡා නතර කරලා බණ ඇහිල්ල නතර කරලා ධර්මානුකූල කල්පනාව නතර වෙලා එනකන් සතිය නතර වෙලා එහෙම නැත්නම් මේ ඇතුළත නැවතත් අවිජ්ජා දෝමනත් එන්න පටන් ගන්නවා ඒ නිසා මේ කාරණා හතර භාවනාවත් එකම දියුණු පවුළු වෙනවා නම් එහෙනම් මේ යෝගාවචරගේ පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල වෙනසක් කර්ම රැස් කිරීමේ චේතනාවල ලොකු වෙනසක් සිදු වෙන්න පටන් අර ගන්නවා සිදු වෙන්නේ වෙනස හිමීට නමුත් යා දෙන වෙනසක්. ඒක නිසා සමහර විටක සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. සැකයක් ඇති කරගන්න කරුණු පේන්න ඉඩ තියෙනවා මේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ දැනටමත් මාර්ගඵල ලාභීන් සඳහා වූ භාවනාවක් දෙක විතර තරම කියනවා. නැන්ගේ මේ කාලේ මේ සතිපට්ඨාන ඉස්සලාම ඇහිච්ච දවස්වල මට පැහැදිලිවම මේකේ මතු පිට අර්ථය වැටහෙනකොටම තේරෙනවා මේක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මම හිතුවා මේක එක්ක මහාන වෙලාම විචුන් වහන්සේලාට පමණක් කළ යුත්තක්. පස්සේ ආශ්‍රය කරලා බලනකොට භික්ෂුන් වහන්සේලාත් මිනිස්සුයෝ. මිනිස්සු වශයෙන් භික්ෂුන් වහන්සේලා අතර හොඳ නරක දෙකම කියනවා. ඒ නිසා ඒකත් මට බහැර කරන්න සිද්ධ වුණා. ඒ නිසා මම හිතාගත් අඩුම ගානේ සෝවාන් වෙච්ච අත්තන්ට වෙන්න ඇති මේ සතිපට්ඨාන භාවනාව ගැලපෙන්නේ. ඒ මොකද ඒක පටන් ගන්නකොටම විශාල ගුණ සම්භාරයක් ඉල්ලා හිටනවා සුදුසුකම්වත්. ඒ සුදුසුකම් නැති අත්තන්ට මේ කටපාඩම් කරුවයි කියලා මහා ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන මේ ಗುಣ හතර වෙන විදිහට කියනවා නම් වීර්ය, සම්පජාඤ්ඤය, සතිය, සමාධිය කියන මේ ಗುಣ හතර එසේ මෙසේම නෙවෙයි. අපිට සෑහෙන්න සලකා බැලිය යුතු කාරණාව තමයි පංචේන්ද්‍රයන්ගේ ශ්‍රද්ධාව දැන් හැලිලා. අපි කයේ කය අනුව බැලීමේ සරුවචනාංශයේ විසින් ආරාධනා කරන ආරාධනා බාරගන්නේ සතියේ ශ්‍රද්ධාවෙන්. ඒක උන්වහන්සේ බලලා හරිය ක්‍රමේ. නමුත් දැන් මේ ශ්‍රද්ධාව පැත්තක තියලා අපි පරිශීලනයට බහින වෙලාව. අයි කය අනු බැලුවොත් නිවන් දකින්න පුළුවන් කියලා කටපාඩම් කර හිටියත් නිවන් දකින්නේ නැහැ. අයි කය අනු බලන්න දැන් පටන් අර ගන්නකොට ඒ ශ්‍රද්ධාව බහා තබනවා. බහා තබලා ඒ ශ්‍රද්ධාව අත්දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂ භාවයටපත් කරගන්න. ප්‍රත්‍යක්ෂ භාවයටපත් කරගන්නකොට වීරියත් සම්පජඤ්ඤයත් සතියත් සමාධියත් කියන මේ ධර්ම ඒ තමන්ට ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානයේ දරාගෙන සිටින භාජනයක් වඩපත් වෙන්න ඕනේ. විඋත්හාන සම්පදාව ආරක්ක සම්පදාව කියලා සම්පatti දෙකක් මිනිස්සුගේ ජීවිතයට අවශ්‍යයි. අම්බු කෙරුවට දැනගත්තද මාදී ඒක ආරක්ෂා කරන්න දැනගන්න. අද කාලේ අම්බු කිරීමත් ඉන්න හැම කෙනෙක්ම ඉස්සර වගේ දෙගුණයකට තුන්ගුණයකට වැඩි හම්බ කරනවා නමුත් වියදම් කිරීමේ තියෙන අදක්ෂකම නිසා අමනකම නිසා ලෝකේ පවතිනා මේ වෙලඳන්ීම වලට යට වෙලා ඒ මේ මෝස්තර අණුව රැල්ල අණුව යන්න ගිය නිසා කොච්චරනම් ආරක්ෂා නැති අනාරක්ෂිත තැනට ඉන්නවද කියනවා නම් පුදුමාකාර කිසිදු බයක් ලැජ්ජාවක් හිරිකිතක් නැතුව ණය වෙන කාලයක් අද. රජවරුත් ණය වෙනවා. ඊටවරුත් ණය වෙනවා. ඇමතිවරුත් ණය වෙනවා. දුග්ගියත් ණය වෙනවා. මගියත් ණය වෙනවා. හිඟන්නත් ණය වෙන කාලයක්. ඒ මොකද මේ ආරක්ක සම්පදාව දන්නේ. Tamanta හම්බෙන ටික රැකගෙන එයින් ජීවත් වීම දන්නේ. මේ නිසා හිඟන සමාජයක් ඔය වෙලාවෙම අනිශ්චිත සමාජයක් හැමදේම ආර්ථිකයේ රඳා රඳා පවතින සමාජයක් වඩපත් වෙනවා. මේ දේත් වෙනවා යෝගාවචරයට සතිපට්ඨානදී මේ ಗುಣ හතර නැත්නම් හැමදාම හොද හොද මඩේ දානවා වගේ ಗುಣ චරිතයේ වර්ධනයක් සිදු වෙනවා. ඒ නිසා භාවනා කරලා යනකොට කෙනෙකුට භාවනාවේ අපි හිතමු සමතේ ඉවර වෙලා විපස්සනාවට යන්න හදනකොට නතර වෙන තැන හිටියා. ඉතින් නොපෙනී යන්න පටන් ගන්නවා. ඒ වගේම සමතේ විපස්සනාවේ ගිහිලා බල විපස්සනාවට යන්න හදනකොට යාන්තමට අනිත්‍ය දුක අනාත්ම පේන්න හදනකොට විපස්සනාව එක තැන් අතර වෙන්න පටන් ගන්නවා. එහෙනම් බල විපස්සනාව වෙනකොට විපස්සනාව අන්ද මන්ද වෙනවා ඊට කොට යන්න පටන් ගන්නවා. ඒ වෙනතම විපස්සනාවේ ගිහිලා විපස්සනා ඥාන කෙලවර මාර්ග ඥානයකට යන්න හදනකොට নানা ආකාර විදිහේ කලකොල වීම අන්ද මන්ද වීම සිදු වෙනවා. ප්‍රථම මාර්ගයේ ලබලා ද්විතීයික මාර්ගයට යන්න හදනකොට හරියට බාධා තියෙනවා. ඒ වගේම තමයි සෑම තැනකදීම මේ අදාළ පරීක්ෂණ පත්‍රය බලලා ඒ ලකුණු ලැබුණොත් විතරයි ඉදිරියට යන්න පුළුවන්. මෙන්න මේ ලකුණු ටික තමයි මේ සාකච්ඡා කරන්නේ. බහානතබන පාපී කෙලස්තාවන වීරියක් අවශ්‍යයි. කොතනකවත් නැ මේ විපස්සනා ගමනේ අම්බලමක් හතියරින්න තරම්. සමත මාර්ගයේදී එක්ක විපස්සනා යන ඇත්තෝ හුඟක් වෙලාවට තර්ක කරනවා එහෙම හති වැඩිච්චාම සමත සමාධියකටපත් වෙලා විපස්සනාවට යන්න ඕනේ කියලා. විපස්සනාවට යන්න සමාධිය නැගිට්ටනම් ඊට පස්සේ නෑ කිසිම වෙලාවක බර බහා තබන්න පුළුවන් ගතියක් අවසානයේ දක්වම යන්නේ. ඒකයි යෝගී කියන නමේ සඳහන් වෙලා තියෙන යෙදුනා කියන අදහසක්. භෝගී කියන නමෙන් සඳහන් වෙලා තියෙන්නේ කාම භෝගී වෙලා පමා වෙනවා කියන එකයි. යෝගී අප්‍රමාද සති කියන මේ ඔක්කොම එකට සමානව යන දේවල්. ඒ නිසා ආතාප ගුණය විකටම උතුණවත් වෙලා තියෙනවා. සම්පජාඤ්ඤය තමන් එදා හිටපු තන අරමුණ තෝරා ගැනීම එහිම හිත යෙදවීම ටිකටම සිද්ධ වෙනවා. දැන් මට පුළුවන් නිදහස ඉන්න කියලා තනක් එන්නේ අවසාන රහත් මාර්ගයේ දක්වාම තනක් එන්නේ. ඒ වගේම තමයි සතිය පහත බඳ තනක් එන්නේ. සර්වඥාන්සේම දේශනා කරපු දෙයට සාදු චිත්තෝ සතෝ බෝධිය සමයිච්ච ගන්න. අනේ මම මනාකොට සතිය පිහිටවපු නිසා අද මේ විදිහට බෝධිය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි මේ අවසානයේ දක්වාම අභිජ්ජා දෝමනස්ස කියන දෙක පැහැදිලිවම අතගාමීම යනවා. ඒ නිසා හුඟ දෙනෙක්ගේ මෑත කාලේ හුඟක්ම අහන්නත් හම්බෙන දකින්නත් හම්බෙන දෙයක් තමයි භාවනාව හරියාගෙන එනවා නම් නුරුස්නා ගතිය, ඔස්සලගේ මැස්ස යන්න බැරි ගති පහළ වෙන්න පටන් ගන්නවා කියලා චෝදනා. ඒ කියන්නේ හිතනවා අපි යෝගාවචර වුණාට පස්සේ උතුරු සළුවක් දාගත්තට පස්සේ සාන්ත භාවයට ගල් බමුණේගේ தත්තට පස්සේ යුතුයි කියලා. නමුත් අවාසනාවට වගේ සිදුවෙන්නේ ඔක අනෙක් පැත්ත. තුවාලේ හොබරේ ගලවලා කට්ටේ ගලවලා වනමුක බාධා ගත්තට පස්සේ අර ඒ කට්ටේ තීන තත්ත්වයට වඩා දැන් වේදනාසුලයි. හුලං වැඩිලක් අත්විඳ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ආන්නේ වගේ තමයි මේ අපේ ඉඳුරන් කයේ කයානුව බලමින් ජීවත් වෙන්න හදනකොට කයේ කයානුව බලමින් ජීවත් නොවිච්ච අන්ධ පු탁ජන කායයට වඩා සූක්ෂම වෙනවා. ඉදurang ප්‍රසන්න භාවයටපත් වෙනවා. සංවේදී භාවය වැඩි වෙනවා. මේ සංවේදී භාවය වැඩි වීම නිසා උංචි බාධාවක්. උංචි ඉරියරයක් ආවත් මහ මෙරක් විදිහට පේන්න පටන් ගන්නවා. ඒ චිත්තක්ෂණේ ලෝකෙම පාදකයක් විදිහට පේනවා. මන්දෝත්සහය කරන දෙයක් වාටපත් වෙන්නේ කියලා. මේ නිසා එවැනි කෙනෙක් විශේෂයි අනුකම්පාවෙන් බලන්ට නම් ආර්යයන් වහන්සේලා අඳුරගෙන තියෙනවා. ආර්යයන් වහන්සේලා දන්නේ නැති ආර්ය විනයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අහලා නැති කෙනා ඒක නා දැකලා උසුළු විසුළු කරනවා. දැන් මේ භාව රහත් එක්ක නේද ගියේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මොකද මේ පොඩි දේවල් වලට සැලෙන්නේ කියලා තේරුම් මේ මේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. නමුත් මේ භාවනා කරලා භාවනාවට අත දෙන භාවනා මධ්‍යස්ථාන හතර භාවනා මධ්‍යස්ථාන දියුණු කර නැත්නම් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකේ හැටි එහෙම තමයි. එන්නේ එන්නේ එන්නේ එන්නේ පුංචි දෙයක් පවා තාම සියුම්ම තේරෙන පටන් ගන්නවා. ඒ තේරෙන පටන් අරගන්න පේන්නේ දුක වැඩි වීගෙන එන ආසේ, වේදනාව වැඩි වීගෙන එන ආසේ. අපි භාවනා කරන අත්දැකීමක් ගත්තොත් සමහරලාට මේ හැමේ පුක්කු ගහන தත්ත ඌඹිනා ලියන්න වාගේ සමහරවිට ඇස් මුල අනින්නා වාගේ නහය මුල පීරි ගන්නවා වගේ ඒ දැනෙන දේවල් හරියට යන්ත්‍ර හයි කරලා කපන්න කොටන්න වාගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී යෝගාවචර හිත සමතේට පත්තර ගන්න දාන්නේ නැතිනම් ඒන වේදනා ඒ භාවනා ප්‍රතිඵලයක්මයි ඒ ප්‍රතිඵලය මත ද්වේෂේ හෝ මට භාවනා හරි ගියා කියන සතුට හෝ පහල කරගත්තත් භාවනාව බාධායි. ආතාප වීති නැතර කරන්නේ නරකයි. සම්පජාඤ්ඤයෙන් ඒක තේරුම් ගැනීම මේ වෙලාවේ නතර කරන්න අරකයි පාවා දෙන්න තරකයි. ඒ පිළිබඳව හෝ මූල කර්මස්ථානට වඩා පේනවනම් ඒ පිළිබඳව සත්‍යමත් වීම අමතක කරන්න නරකයි. ඒ වගේම තමයි මේ මතුවෙන බාහිර දේවල් මත අවිද්‍යාව දෝමනස කියන දැඩි ලෝභය හෝ ද්වේෂය. පහල කර නොගන්න හොඳ සමතයක් වුණු කල තියෙනවා. ඒක නැති වුණොත් ඒ පුද්ගලයා පැහැදිලිවම චෝදනා කරන්න ඉඩ තියෙනවා මේ භාවනාව කියලා කියන්නේ කොච්චර කිව්වත් සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාණං ආදී ආනිසංස දේශනා කරාට දුකේ කෙලවරක් සඳහන් කරාට මේක නම් මම කරලා බැලුවා මට හරි ගියා නමුත් මේක දුක වැඩි වෙන එකක් කියලා පැහැදිලි ප්‍රකාශ කරන්නේ. එහෙම ප්‍රකාශ කරන ඇත්තන්ගේ කතා බොරුත් නෙවෙයි. ඔය ප්‍රතිපත්තානේ නොකරපු නාහතු ඇත්තන්ට වඩා ඇත්තක් තියෙනවා. ඒක නමුත් අර්ධ සත්‍යයේ තියෙන භයානකමයි මේක තේරෙන්නේ. වෙන විදියකට කියනවා නම් නොකිය යුත්තේ කොට නොකිය යුතු වෙලාවට නොකිය යුතු කාරණාවක් කියව බවට පත් වෙනවා. කාරණාව සත්‍යයි. ඒ බුද්ධිලා තව ඩිංගිත්තක් මේ අභිජ්ජා විනේජ ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන කාරණාව දැනගෙන මේ ඇති වුණා වූ අපහසුතාවයේ මුල මේකය මැද මේකය අග මේකය කියලා නඩුව ඉවර වෙනකම්ම විනිශ්චය සාධාන අහගෙන ඉඳලා විනිශ්චයක් දෙන්න පමා වෙනවා නම් ඒ පුද්ගලයාත් මේ කටළු කතා නොකරන අනුමුත් වෙහෙතරපත් නොකරවන කෙනෙක් වාටපත් වෙනවා. හැබැයි මේ කටළු කතා කරන්නම් ඉන්නවයි කියලා තමන්ගේ භාවනාව බහා තබනවා නම් එහෙම යෝගාවචරයක් ඉතින් යන්නේක හොඳයි. වෙන කරන්න දෙයක් නැහැ. ඒ මොකද කවුරුවක්වත් ඇත්තේ නැහැ ඒ කොන්තරත් බාර ගන්න. ඒව අහිඳගෙන ළඟ තියාන්නාලවන්ට පිනවන්ට හිතියොත් ඒක ලොකු වාසනාවක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවාටයි. මොකද හැම කෙනෙක්ම භාවනාවට බැස්සට පස්සේ ඉන්නේ ඊටාම හම්බේ යවිදි වැඩි වෙච්ච ස්වරූප තියෙනවා, අඩු වෙච්ච ස්වරූප තියෙනවා. තම තමන්ගේ භාවනා වීතියේ ඉන්න තැන හැටියට දුකේ අඩු වෙඩි වීතිය. ඒ සෑම තැනකදීම එවැනි කෙනෙක් අපේ සමිතියේ හිටියා කියලා සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා අතර හිටියා කියලා අපි මේ අවිජ්ජා දෝමනස දෙක අතර සමතුලිතතාවය දාන්නේ නැත්නම් අපේ භාවනාවට බාධා වෙන්නේ ඉතිතියි. එහෙම නැත්නම් මට එහෙම දුකටපත් වෙච්චාම මට මේ ආවල්ට ඉන්න කට්ටියකින් උදව් උපකාර ලැබුණේ නැහැ කියලා වුණත් දුකටපත් වෙන්නේ. මේ වාගේ වෙලාවක ඒ වාගේ භාවනා ප්‍රතිඵල නිසා යම් කිසි විනිශ්චය කටයුතු අවස්ථාවකට ඇවිල්ලා වැරදි විනිශ්චයක් ගන්නෙ මේ ලෝකය කියන වචනේ හඳුනාගත්තේ නැතියි. විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ආධුනික යෝගාවචරය හුඟක් වෙලාවට අර පුතක් යන අදහසල හැටියට ලෝකය කියලා හඳුනාගන්නේ මේ ඉරහඳ තාරකා ගංගා ඇලදොල සහිත මේ පෘථිවි. එහෙම නැත්නම් මේ ඇහ කන දිව නාසය ශරීරයේ හිත සහිත අජත්ත ලෝකයේ. ඒක ඒ යෝගාවචර විතරක් නෙවෙයි මනුෂ්‍ය පරිණාමයේ දිගටම පැවතිච්ච ක්‍රමයක් ලෝක විශේෂයි විද්‍යාව දුවන්නේ අඹාගෙන ඔන්න ඔය ඉරහඳ තාරකා ගංගා ඇලදොල සහිත මෙවුවා විසි විවිධ වශයෙන් කපා කොටා දැන ගැනීමෙන් ලෝකේ කෙලවරට යන්න පුළුවන් කියන එක අදහසෙන් තමයි. ඉතින් මේ සුළු පිටසක් මේ කාරණාව තේරුම් අරගත්ත බැලුවට මේ දොරවල් වලින් පිට මේ ධනෙල් වලින් පිට මුළු ලෝකෙටම විද්‍යාව වෙලා තියෙන ඕක තමයි. ඒකට අදීලා ඉන්න විද්‍යාඥයෙක්ගේ සංඛ්‍යාව, යොදන මුදල් ප්‍රමාණය, ඒකම අදහන රාජ්‍ය ප්‍රමාණය, රාජ්‍ය නායක ප්‍රමාණය, යෙදিলা ඉන්න විද්‍යාඥයෝ යොදවන ප්‍රමාණය 99.9999999ක්ම වෙලා තියෙනවා. උසමතනාගේ ඉදිරියටපත් වෙලා මේ ප්‍රශ්නේ ආපුවාම ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ලෝකේ කියලා කියන මොකද්ද මේ ලෝකේ කියන්නේ කිව්වහම උන්වහන්සේ දේශනා කරද ලුච්චති පලුච්චති इति ලෝකෝ යමක් ලුදු වෙනවා නම් පළුදු වෙනවා නම් කැඩෙනවා නම් බිඳෙනවා නම් ඒක තමයි ලෝකේ මහාන ඔබේ ඇහ ඉතිරද නේ මේ කැඩෙන බිඳෙන සුදුද එහෙම එහෙනම් ඒක තමයි ලෝකේ ඔබේ කන ඉතිරද නේ ඕකේ හැදෙන බින්දෙන සුළුද? ඉවි යන සුළුද? වයසට යන සුළුද? එහෙම. එහෙනම් ඒක තමයි ලෝකේ. මේ විදිහට ඇහ කන දිව නාසය ශරීරය මන කියන මේ කය තමයි ਸਰවඥාති ලෝකේ කියන්නේ. ඒ නිසා තමන්ගේ භාවනාව කරගෙන යනකොට සංවේදීතාවය වැඩි වීම නිසා හෝ වේවා අඩු වීම නිසා හෝ වේවා ඇතිවෙනා වූ මේ අලුත් අත්දැකීම් අලුත් දැකීම් ඇසීම් මේ ලෝකයේ පැත්තෙන් ලෝකයේ දක්නා සුළුව තේරුම් අරගන්නවා නම් අපිට නඳු කියන්න කෙනෙකුත් නැහැ අපිම මේක දරාගත යුතුයි අපි මේක හිතනවා නම් අනුන් කළ දෙයක් කියලා ග්‍රහචාරය හොඳ නැති නිසා නැකත හොඳ නැති නිසා වෙන මොන හරි නරකක් තියා කියලා ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ ග්‍රහය මාරු කරන්නට දැකත් මාරු කරන්නට ස්ථාන මාරු කරන්නට ගුරුවරු මාරු කරන්නට ආදී নানা ආකාර දේවල් කරන්න සිටේ ඒ කරන්න ගියාට කවදාකවත් මේ විද්‍යාඥයෝ මේ ලෝකේ කපලා කොටලා බලලා තේරුම් ගන්න හදලා ගිහිල්ලා කෙලවරක් රකින්න නැතුව වගේ ඒක ප්‍රපංචයක් භවයේ යත්තු කියන වගේ ඒ යන ඇත්තත් හරියට හේතුපත් වෙනවා. ඒක නිසා මේ ලෝකයේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන ලෝකයේ බාහිර තේරුම් ගන්නට නම් අර ආයුධ ආපකරණ ටික ලං කරගෙන ඕනේ මේ වර උසන්ට. එහෙ වෙනකොට අඩ කියන දේවල් ළඟ තියෙනවා. අපි අද කියන්න ගන්නේ පරණ පුරුදු විහි එහෙම නැත්නම් පුතග්ජන සතිපට්ඨාන ආහන්න ඉස්සල පුරුදු දේවල් නම් ලං කර ගන්න හදන්නේ එහෙනම් ඉතින් දෙයියන්ගේ පිටතට. අපි අර මං යන ඉස්සල අපේ හිටපු ඉස්කෝලේ ලොකු මහත්තයා බොහොම ජනප්‍රියතාවයෙන් දුර්වල වෙච්ච කෙනෙක්. ඒ මනුස්සයා මේ මේ අල්ලස් ගන්නවා ඒ දරුවෝ නරකට යොමු කරනවා කියලා මොන ලෝ ගාන මේ තරහ වෙලා හිටපු කාලේ. දවසක් ඒ වාහනේ කන්ද උඩ නැගලා වාහනේ පිටිපස්සට යනකොට ළමයෙකුට කියලා තියෙනවා ගලක් යන්නේ. ඒ ළමයා ගිහලා පෙඟිච්ච බණිත් එකක්. ඉතින් ගුරුවරයා ගිහලා වාරේ නැත කරලා බලනකොට කඩාගෙන ගියා පල්ලහා. මොකද්ද කියලා බලනකොට පෙඟිච්ච බණිත් එකක්. ඒ වගේ තමයි අපි හදිස්සියකට බාහනේ පිටිපස්සට යනකොට තියාගන්න තරමේ හොඳ අඩයක් අපි ළඟ නැත්නම් අඩයක් තිබ්බා කියලා පෙඟිච්ච බණිස් එකක් තිබ්බට කවදාවත් වාහනේ නතර වෙන්නේ. අදාගෙන යනකොට තිබුණට වැඩි අනුතුරුදායක තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා අපි මේ ධර්ම දේශනා මාර්ගයෙන් තේරුම් අරගන්න ඕනේ මේ අභිජ්ජා දෝමනස් සංකීර්ණ මේ දෙක භාවනා ජීවිතේ පුරාම තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නතර වෙන්න නම් ඒ ඕරම් භාගයේ සංයෝජන ධර්ම වලින් අරිහත් මාර්ගයටපත් වෙන්න. ඒ දක්වාම යම් කිසි ප්‍රමාණයක දුකකට දුක ප්‍රමාණයකට වාංගු කරලා තමයි විපස්සනා ඥානයක් මොහු කරන්නේ. විපස්සනා ඥානය ලබන්නේ ඉස්සෙල්ලා දුකේ ප්‍රකට ප්‍රකට ප්‍රබල වැඩි වීමක් හිතේ. එමේ කැඩෙන්න ඕන්න මෙන්න, බිඳෙන්න ඕන්න මෙන්න කියන தත්තටපත් වෙලා එතනදී ආපහු ගියොත් ආයෙ හිටපු බිඳුවට වැඩ යම් වෙලාවක අර ආතාප වීර්යයෙන් හරි දැන් මම මෙතර කරන ගිනා භාවනාව මේ දුක මේ පෙළෙන ගතිය මේ තෙරපන ගතිය ක්‍රමයෙන් වැඩි වෙගෙන ආවත් මගේ අතපය ඇහැර කන මොනවාක්වත් බිඳිලා නැහැ මම මේකට මූණ දෙන්න මේ தත්ත්වයට සම්පූර්ණ මම මූණ දෙන්න ඕනේ කියලා ඒකට වීරියෙන් මූණ දෙනවනම් සම්පජඤ්ඤය යුක්තව මූණ දෙනවනම් සතියෙන් යුක්තව මූණ දෙනවනම් ඒක එහා පැත්තට පණින්නේ කෙලස් ප්‍රමාණයක් අඩාගෙන. එහෙම නැත්නම් මෙතෙට එනකම්ම මේක උස්සගෙන ආවා මම වීර්ය කරගෙන ආවා කියලා ඒ කත්තේ පණිනකම් ඒ සිවිය කඩාගෙන යනකම් ඒ කෙලස් කැඩීමේ සාහිත තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි අද්දර ඉන්නේ. දාන අද්දරට ඇවිල්ලා ඉන්නේ. නමුත් හැමදාම ගෙදර ගිහිල්ලා එන්න යනවා අන්තිමට ඇවිල්ලා බඩු බහ බර බහ කියලා. <clears throat> නැත්නම් ගායෙන් හරි අහලා එන්න යනවා. ඉතින් එතකොට අපි නැවතත් වැටෙන්නේ මොලකමයි. ඒ නිසා මේ ලෝකය කියන එක අපි හඳුනා ගන්නවා. ලෝකය කියන එක මෙතෙන් තේරුම් අරගන්නේම ඇහ කන නිවනාශය ශරීරය හිත මේ දේවල් වල මේ ඇහි සිදුවෙන ලෝකය කනේ සිදුවෙන ලෝකය තේරුම් ගැනීම ඉතාම දුෂ්කර වෙන්න හේතුවක් වෙනවා අපි ඒක වඩා හොඳින් සාකච්ඡා කරන්න වෙනවා වේදනාන පස්සනාව ගන්නකොට අපි ධර්මේ බව පිළිඅර ගන්නවා ඇහෙන් මතුවෙනා වූ sannivedana වල සැප දුක අඩුයි උපේක්ෂාව වැඩි. ඇහි නෙවෙයි සැප දුක පහළ වෙන්නේ හිතේමයි. කනේ නෙවෙයි සැප දුක පහළ වෙන්නේ හිතේමයි. නමුත් කාය විඥාණයට ගියාම ඒක පෙන්නවා ඍජුවම සැප දුක පෙන්නන අදුක්කම සුඛය කියන තුනම පෙන්නන එකම විඥාන දොරටුව කාය විඥාන. නිසා කාය විඥාණයට හිත යොදලා කායanusasanaට හිත යොදලා ගෙනියන කෙනාට අර දුක සැප හොඳට වෙන් කර දක්වන නිසා හොඳ ප්‍රවිෂ්ඨය. හොඳ ඇතුළත් වීමක් හොඳ ආරම්භයක් ලැබෙනවා. ඒ තුලින් ආයෙත් හොඳට සබභාගි දෙයක් හම්බෙච්චාම දැනෙන සපතත් කටුක දෙයක් ලැබෙච්චාම හම්බෙන වේදනාවක් කියන දෙක ඍජුවම ලැබෙනවා. ඒ ඍජුවම ලැබෙන නිසා ඒ දෙක අතරමැද ඇත්තව උපේක්ෂාව තේරුම් ගන්න ලේසි දුක දැපේ වෙන් කළ තේරුම් ගන්න ලේසි. ඒ මොකද ඒවා තුන තුන් අතක කයින් ප්‍රකට වෙන නිසා. ආන්නේ ඒකේ හොඳට සතිය පිහිටියා නම් ඒ ඇතිවෙනා වූ සැප දුක අදුක්කම සුඛ කියන මේ දේවල් විශේෂයි ක්‍රමානුකූල හිත තැම්පත් කිරීමක් ඇති වුණා නම් ඒ පුද්ගලයාට ආරාධනා කරන්න පුළුවන් දැන් ওই තාලෙටම ඇහැ ඇහෙන් එන සංඥා පිළිබඳව සලකා බලන්න නාසයෙන් දිවෙන් ශරීරයෙන් ආදී වශයෙන් ක්‍රමයෙන් යන්න. සාමාන්‍යයෙන් පෙන්වන්නේ කායයට පස්සේ ඇහැ. ඇහැට පස්සේ කන. ඊට පස්සේ ඉතුරු ඉන්ද්‍රිය තුන. මේ විදිහට තමයි මේ වගේ ප්‍රකටතාවය පේන්නේ. මේ තමයි ජීවිතයේ පැවැත්ම අදාළ භාවයේ පේන්නේ. ආකාරයටම කරුවචනාතිම පෙළගත්තා තියෙන්නේ. එසා කයේ කය අනුව බලන සුදු කියලා කියන්නේ මේ ඇහ කන දිවනාසය ආදී වශයෙන් නැත්තා වූ මේ කයවත් නැත් ලෝකේ මේ විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංකේත කියන්නේ මේ ගංගා ඇලදොල සහිත ලෝකයක් වේ. ඉන්සා මේ தත්ත්වය අපි ඉස්සෙල්ලා හිතාන්නේ කොහොම තමයි. නමුත් සතිපට්ඨාන ඉගෙන ගන්නකොට භාවනා කරගෙන යනකොට ඒ පුරුදු කය වෙනුවට ආස්වාස ප්‍රස්වාස කය අපි ඉදිරිපත් කරගන්නවා. නැත්නම් වායු පොට්ටබ ධාතු වේදවත් කරන පිම්බීම හැකලේ වේදවත් කර ගන්න. ඉදිරිපත් කර ගන්නකොට ටික වේලාවක් භාවනා කරනකොට යෝගාවචරයට වැටෙනවා ආනාපානේ පටන් ගන්න ගොරෝසු වෙලාවදීන නාසිකාග්‍රේ පීරෙන ඇතුල් වෙන පිට වෙන ගති දැනුණට සමාධි වෙනකොට මේක මොළේ මැද සිද්ධ වෙන්නාක් තේ මැදට යන ගතියක් තියෙනවා. හිමින ඇකිලීමේ ඉස්සරහා බඩ මතු පිට හැම ඒ අඳුම් වල තරවෙන්නේ ගොරෝසු ඕලාරික ගති වලින් පටන් අරගත්තට ඒ සාන්ත භාවයට පත් වෙනකොට පිටකොන්ද දිහාට ඒක ගිහිලා ශරීරයේ කයේ මධ්‍යස්ථගත වෙන තත්ත්වයකටපත් වෙනවා. මේ වෙනකොට භාවනාවේම ඔය කියන ආතාප වීර්ය සම්පජඤ්ඤේ සතිය විනේය ලෝකේ අභිජ්ජා දෝමනස් කියන ගති නැති වුණොත් බය වෙලා ඇස්තේ කරලා බලන්නත් ඉඳ තියෙනවා. දැන් කඳ මැද විතරයි වැටෙන්නේ ඉෂ නැද්දෝ අතපය නැද්දෝ කියන තරමට හිත අසරණ වෙලා මේ ඇස්සල බලන්න තරම් හිතෙනවා. ඒ මොකද අපි මේ කයට මේ තරම් ආශාවකින් කයට මේ තරම් ප්‍රඥප්තිය වශයෙන් කොටු කරගෙනයි වැඩේට බයි. නමුත් භාවනා කෙරීගෙන යනකොට මේ අපි දන්නා වූ කටබඩනාසී දිව සහිත කය වෙනුවට ඒ කයේ යත්තා වූ පඨවි ආපෝ තේජෝ කොටාස මධ්‍යස්ථගත වෙන්න පටන් ගන්නවා. ආන්න මේ වෙනස සිදු වෙනකොට වාංගු කරන්නේ ඒ දෙක අතර මාරු වෙන්නේ මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංකල සඳහන් කරන මේ වීරිය මේ ප්‍රඥාව මේ සතිය මේ සමාධියක් ඒ වෙනකොට මේ ධර්ම තේරුම් අරගත්තේ නැත්නම් අපි නැවතත් පුරුදු කයටම ගිහිල්ලා ඒ කයේ සුකුමාර සැප නැතිවීම පිළිබඳව අපි දොස් කියන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මේ වගේ සතිපට්ඨාන ක්‍රමයකින් තොරව සම්පූර්ණ කිසිම අරමුණක් නැතුව අපේ කයේ මැදම බලන් අපි පටන් අරගත්තොත් නැත්නම් ආනාපානේ වශයෙන් නැතුව මොලේ මැදම බලන්න අපි පටන් අරගත්තොත් ඒක කවදාකවත් පටන් ගන්න වැඩක් වෙන්නේ නැහැ. මූල ධර්ම විතරමයි අතර තියෙන්නේ. හොඳ පොත් ලියන්න ඉඩ තියෙනවා, හොඳ විචිත්‍ර කතා කරන්න ඉඩ තියෙනවා. තර්කයට අනුව නමුත් ප්‍රායෝගික බැස ගැනීමක් අසිද්ධ වෙනවා. එනිසා මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව ක්‍රමානුකූලව ඉදිරියට යන්න නම් මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජාතෝම නැත්නම් කියන මේ ಗುಣ හතර නිතරම සිහිපත් කරගන්න. මේ ಗುಣ හතරට බොහොම සමීප වගේ පේන තියෙනවා මේ අරිවද සූත්‍ර දේශනාව බලනකොට සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන නච්ච චීවර හෝති අනේසනං අපති රූපං ආපජ්ජති අලද්දාද චීවරන්න පරිතස්සති ලද්දාද චීවරං අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි ඉස්සරණපන්නෝ පරිවිදති සායතන ඉතරීතර චීවර සන්තුට්ඨියා නවන්නවාදී දේවත්තුක්ඛං සීති නොවල පරම් වම්බේති සෝහිතත් දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියලා දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියලා තුන හතරක් වෙනවා. ඒ කෙනා තමයි මේ ආර්ය විනේ පිහිටපු කෙනා වශයෙන් පෙන්වන්නේ. දක්ඛෝ කියලා කියන්නේ දක්ෂ භාවය. අනලස් භාවය කියලා කියන්නේ වීර්යය. පතිස්සතෝ කියලා කියන්නේ සතිය. දක්ඛෝ අනලසෝ පතිස්සතෝ සම්පජානෝ ඒ නිසා මේ ಗುಣ හතරක් මේ සතිපට්ඨානයේ සඳහන් කරන මේ ಗುಣ හතරේ සමාන සමාන්තරකමක් තියෙනවා. ඒ නිසා භාෂ මේ මේ භාවනා වේද යෝගාවචරය රහතන් වහන්සේ කෙනෙක් වගේ කටයුතු කරන්න ඉගෙන ගන්න ඕනේ කියන එක දෙකෙන් මම පාදතරයේක මම සිල්නදි කෙනෙක් මම අවාසනාවන්තයෙක් කියන හැඟීමෙන් භාවනා කරන්න පටන් අරගත්තොත් ඒ බුද්ධලාර හෙලකින් පල්ලට අදගත්තේ තත්ත්වයේ වගේ නිතර නිතර ඉඳපත් වෙලා නිින්ද නැති වෙන වෙහෙසටපත් වෙන තත්යකට එනවා. ධානයට බය වෙන තත්යකට එනවා. එහෙම නෙවෙයි මම මේ පස්චිම භවිකෙක් වාගේ, රහතන් වහන්සේ කෙනෙක් වාගේ මා ළඟටතාව මේ ಗುಣ හතරමයි මට සාරණ මට පිහිට ඒ පිළිබඳව මම මුළු ජීවිතය ගත කරනවා කියලා පටන් ගත්තොත් නම් ඒ භාවනාවේ ලැබෙන අත්දැකීම් හොඳ අර්ථකථනයකට යනවා ගුරුවරයා කියලා දේ දේ වැටහෙනවා සර්වඥ දේශනාවට දෙය වැටෙනවා. ඒ නිසා යෝගාවචරයට ඉදිරිය සඳහා හොඳ පසුබිමක් මේක ලැබෙනවා. හැබැයි තාම මේ ගුණ ඔක්කොම తాවකාලිකයි. එකක්වත් ඉක්කිරට බුද්ධියට සින්න වෙලා නැහැ. ණයට අරගෙන වැඩ කරන්න වාගේ. අන්න ඒ වගේ ණයට අරගෙන වැඩ කරන්න පුළුවන් කාලයට තමයි අපි කියන්නේ බුද්ධෝත්පාද කාලය කියලා. අබුද්ධෝත්පාද කාලවල අපිට ඒවා දැක ගන්නවත් නැහැ අහන්නවත් නැහැ සත්පුරුෂයොත් නැහැ ඒක නිසා මේක අපිට කවදාකවත් කරන්න පුළුවන් පරිශීලනයක් වෙන්නේ නැහැ. දාන සීල දෙක නම් කරත හැකියි. සමතේ මේ විපස්සනා කොටස කරන්න නම් ඒ දේ කරමින් ඉන්න අවසත් කුසල දකින්න ඕනේ, ධර්මයේ අහන්න ඕනේ, සර්වඥාන්තිගේ ආදත්තේ අපි ආදත්තට ගන්න. එතකොට නම් අපේ අතින් වෙන හැම පරියන්කයකදීම ලැබෙන හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා ඊගා පරියන්කයට ලොකු ආධාරයක්. විපස්සනා ඥාන නම් ලැබූ ලැබූ ඥාන ඉදිරි ඥාන සඳහා හේතු වෙනවා. කොතැනක හෝ වේවා. පළවෙනි මාර්ග ඥානය ලබන්න ඉස්සලා කොතැනකදී හෝ වේවා යෝගාවචරය දන හෝනදන මේ ආතාප වීර්ය බහා තබුවොත් එතනම භාවනාව ලොක් වෙන්න පටන් ගන්නවා. දියාරු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සංකජඤ්ඤය කියන නුවණින් කල්පනා කිරීම පැත්තක තියලා අසල්ලාසියන් කියන දේ අහන්න පටන් අරගත්තොත් භාවනාවේ දුර්වල වීමක් වෙනවා. සතිය බහා තබලා නිදහසේ ඉන්න පටන් අරගත්තොත් දුක වෙනවා. ආතාපි සම්පජානෝ කියන ಗುಣ වගේම විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්සං කියන හැම වෙලාවෙම මේ හිතේ යථා වූ සමතය ඇති කර ගන්න අදක්ෂ වෙනවනම් භාවනාවේ බාධාවල් තියෙනවා. එහෙම වුණොත් අර සත්පත්තාන් සූත්‍රයේ අවසානයේ දක්වන්නා වූ ඒ නිගමන පාඩේ දක්වන්නා වූ ගුණාංග ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා ආරම්භයේදීන යෝගාවචරය බුදු වචනේ අහලා බුදු ධම්ම සංඝ පිළිතාගෙන කටයුතු කළාට ඒ ශ්‍රද්ධාව බහා තබන්න බහා තබල කාය අනුපස්සනාවටම කරගෙන යනකොට ඇතිවෙනා වූ අධ්‍යක්ීම මේ ಗುಣ හතරේ බහාමින් ගලපමින් කටයුතු කරගෙන යනකොට තනන් තුලම ප්‍රත්‍යක්ෂ කරවයි කියලා කියන්නේ අත්පනාවට දකින්න පුළුවන් අත්දැකීම් රාශියක් සහිත කෙනෙක් බාටපත් වෙනවා. ඉස්සරහට යනකොට යනකොට මේ අත්දැකීම Tamanට වැරද්දකදී, අමානියකදී, කරදරයකදී උදව්පකාර කරගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. ඒ தත්ත්වයේපත් වීගෙන යනකොට මේ කය පිළිබඳව හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙගෙන යන්න පටන් ගන්නවා. කය කියලා කියන්නේ ඉදිරියට විපස්සනා යෝගාවචරයට මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච නිතරම paludu වෙන නිතරම බිඳිමින් පවතිනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්මය දක්වන කය. බාහිර ලෝකෙත් නෙවෙයි අපි හිතන්නටම මේ දිනක් පමණ වූ බලයක් පමණ වූ මේ ඇහැකට දිවන ආශය කියන දේවලුත් නෙවෙයි. ආනීය පරිවර්තනය සිද්ධ වෙනවා නම් කායනුපස්සනාව පමණකින් මාර්ගඵල කීපයක්ම ලබා ගන්න පුළුවන් තරමට මේක ලොකු තෙලක්. නමුත් ඒකේද කවදාකවත් සර්වචන්නාංශයේ ආශ්‍රි ගන්න දෙයක් නෙවෙයි. මේ අපි සාකච්ඡා කරමින් ඉන්න ಗುಣ හතරේ සඳහන් වෙන දෙයක්. මේ නිසාම දෝ මේ ಗುಣ හතර ධ්‍රුව පදයක් වගේ. හැම පරිවේකකට පස්සේ මතක් කරගන්න. ඒක කායන පස්සනාවට පමණක් වෙන දෙයක් නෙවෙයි හැම අනුපස්සනාවකටම පස්සේ සතර සතිපට්ඨානයේ තියෙන එක එක සතිපට්ඨානයකට පස්සේ සාකච්ඡා කරනවා ඒ නිසා යම් අවස්ථාවක මේ හඳුන්වාදී වශයෙන් කය කයano බලන සුදු වාසය කරන කෙනාගෙන සඳහන් කරලා පස්සේ සඳහන් වෙන්නේ වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස මේ තමයි දෙවෙනි සතිපට්ඨාන ආයන පසනාව පිළිබඳව ඔය කියන ගුණ විශේෂයට මුල පිරුවට පස්සේ එක කෙලවරක් තමයි ඒකෙන් මාර්ගඵලයක් ලබන එක අනිත් එක තමයි ඒක යාන්තම් මුල පුරන එක. ඒ කොයි දෙකේ හෝ දෙකෙන් කොයි එක හෝ වේවා මේ ගුණ සහිතව යනවා නම් සමහර විටක එක පරියන්කේකදීම ආයන පසනාවෙන් වේදනාන පසනාවට භාවනාව හැරෙන්නත් ඉඩ තියෙනවා හරවා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. මෙතනදිත් අර කය කියලා කියන එක පිළිබඳව අපි සතර මහා ධාතුන් බවට පත් කරගෙනයි කය සතිපට්ඨාන සූත්‍රය විසඳා. ලෝකයේ කියනකොට බිඳෙන සැලෙන, ගෙවෙන, කැඩිලා බිඳලා යන ස්වરૂපයත් ආවෝ මේ සඩින්ද්‍රයන් තමයි ලෝකයේ වශයෙන් ගන්න. ඒ වගේ වේදනාව ගන්නකොට සාමාන්‍ය ලෝක විවරය ගන්නකොට වේදනාව වශයෙන් දක්වන්නේ හුඟ දෙනෙක් සලකන්නේ දුක් වේදනා. නමුත් මූලික වශයෙන්මත් මේ වේදනාවේ දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා තුනක් තියෙනවා. මේ වේදනාසු වේදනානුපස්සී විහෙරති කිව්වහම මේ වේදනා තුනම ගැනෙන්න වෙනවා. දුක් වේදනා විතරක් නෙවෙයි. ඒ වේදනාවන් පිළිබඳව ආතාප වීර්ය සම්පජඤ්ඤේ සතිය එළඹ සිට සීය ඒ වාගේම අභිජ්ජා දෝමනස දුරු කරලා මධ්‍යස්ථ භාවයේ කියන මේ සමතේ හතරම අවශ්‍යයි. මේ වේදනාව පිළිබඳව සාමාන්‍යයෙන් අපි නුරා නාම රූප කියන කොටස් දෙක කැඩුවොත් කායනුපස්සනාව වැටෙන්නේ රූප කොටස. වේදනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොටස් නාමකාණ්ඩයට වැටෙනවා. අපි සාමාන්‍ය යෝගාවචරයේ දැන ගැනීම සඳහා සාමාන්‍ය පංචස්කන්ධය කියවම රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා එතන කඩන කොට පහකට කඩලා බෙදෙනවා. රූපේ එක කොටකට දානවා. අනෙකුත් නාමස්කන්ධ හතරකට ගන්නවා. මේ සතිපට්ඨානවල ඒක නිසා එක එක සතිපට්ඨානයක් අර ස්කන්ධයන් එක්ක සංසන්දනය කරන ගතියකුත් තියෙනවා. ඒ වේදනා ස්කන්ධයමයි මේ වේදනානුපස්සන සතිපට්ඨානයට වැඩේ. මේ වේදනාව සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුනක් තියෙන බව යෝගාචරය තේරුම් ගන්නවා. ඒ තුනෙන් දුක් වේදනාව වගේම සුඛ වේදනාව විශේෂ ක්‍රමයෙන් ඉස්සරහට හම් වෙන අදුක්කම සුඛ වේදනා විශේනොත් යෝගාවචරයා මේ ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ කියන ಗುಣ දිනු කරන්න ඕනේ. මට කමඨහං සුද්ධ කරනකොට එහෙම නැත්නම් යෝගාවචරණයක කතා කරනකොට හොඳටම වැටහෙන දෙයක් තමයි මේ සුඛ දුක්ඛ වේදනා વિશે යෝගාවචරගේ භාවනාව හසුරවන්න කමඨහං දෙන්න හරිම ලේසියි. සුඛ දුක්ඛ වේදනාවන් දිගේ කමඨහං සුද්ධ කරනකොට යෝගාවචරය ගුරුවරයා හරියට අදහස්. ගුරුවරයා කියන්නේ හොඳට වැටෙනවා. මේ අදුක්කම සුඛ තැනට ආවට පස්සේ පුදුමාකාර විදිහට යෝගාවචරයේ ඔලොමොල ගති පාන. ඒක මේ යෝගාවචරය ගතියක් නෙවෙයි කෙලෙස් වල ගතියක්. භාවනාවේදී හොඳට හරියන එකම පරියන්කයකදී හෝ මේ දුක් අවස්ථාව මේ සුඛ අවස්ථාව කියලා යෝගාවචරය නිදර්ශන සහිතව කමඨාන සුද්ධ කරනවාදී කතා කරනවා නම් හරියට මේකට සුදුසු කමඨාන දෙන්න හුඟ දෙනකොට හැකියාව. විවේකීව ආගෙන හිටියොත්. නමුත් යෝගාවචරය මේ දුක් වේදනාව ඉක්මවලා සුඛ වේදනාවටපත් වෙලා ඒකත් ඉක්මවලා අදුක්කම සුඛ වේදනාවට ආවට පස්සේ පුදුමාකාර ඔලොමොට්ටවක් අපිට. ඒ දේ කියාගන්න කැමැත්තකුත් නැහැ. කිව්වට වැරක් වෙයි කියලා විශ්වාසයත් එක්ක නැහැ. දෙන උපදේශයේ පිළිපදින්නෙත් නැහැ. හැම වෙලාවෙම හිත අර සුඛ දුක්ඛ දෙක හොයමින් ගත කරන ගතියක්. මේ නිසා අද ඉන්න කර්මස්ථානාචාර්යවරුන්ගේ සංඛ්‍යාලයක නෑ බැලුවොත් ඒ ඔක්කොගෙම 99%ක්ම වැටෙන්නේ යෝගාවචරය මේ සුඛ දුක්ඛ දෙකේ හසුරවන්න දක්ෂත්ව විතරයි. අදුක්කම සුඛ පැත්තට ආවට පස්සේ කම්මස්ථානාචාර්ය වරුත් අතර වෙලයි. ඊටාමත් කලාතුරකින් කෙනෙකුට තමයි ඒ යෝගාවචරය ආපව පාරගෙන කියලා ඒ දුකෙන් සුඛයටත් සුඛයෙන් අදුක්කම සුඛයටත්පත් වෙන ආකාරය යා ලව්ව මේ කටහඬින්ම කියවලා එහෙමනම් මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා කියා ගන්න පුළුවන් තත්යකටපත් ඉතින් ඒක හරියට බලනකොට මේ හැමතැනම ලින් හාරනවා වගේ වැඩක් තමයි. හරි ලේසි මුලින් මුලින් පස් පිටලි කපලා ලින් වලක් කටක් හදාගෙන වැඩ කරන යන නමුත් ලින්ද බැඹුරට යන්න යන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා බෑ නානා උපක්‍රම ඕන කරන වෙනවා එන්ට එන්ට එන්ට එන්ට පස්තර පස්සුදල්ලක් පස් කුඩයක් උඩට දාන්න අමාරු. ඉතින් මේ පහසුකම දැකලා හැමතැනම ලින් කපුවට කවදාකවත් වතුර හම්බෙන්නේ නැහැ. වතුර හම්බ වෙන්න නම් ඒ කපාපු ලින්දක් කෙලවරට යන්න ඕන. මේ තරම්ම අද ලෝකේ නුරුස්නා ගති පහළ වෙලා තියෙනවා. නොයවසුණු සුළු ගති පහළ වෙලා තියෙනවා. මේකත් එක්ක යෝගාචර ජීවිතේ යන්න බෑ. කායන පසනාවදී අත් වශයෙන්ම උනත් ඔය වගේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා කියන අවස්ථා තුනම හම්බ වෙනවා. මේ වේදනාවේදී තමයි මේක හොඳට මේ යෝගාවතරගේ මූල ඉදිරි පිටට ගේන වෙලාව. ඒ නිසා පළවෙනි අපි ගත්තොත් හොඳට සක්මන් කළා වාඩි වුණොත් ඒ පළවෙනි විනාඩි 35ක් විතර කාලය තුල යෝගාවචරයට ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණක හිත තබා ගැනීමේ කටයුත්ත බොහෝ විට සාර්ථක වෙන්නේ කියලා. ඒ මොකද අර විනාඩි 30ක් විතර යනකම් ඉරියව්ව හොඳට පට වෙලා හිටියා. ඊට පස්සේ ඉතාමත්ම තීව්‍ර විදිහට බලාපොරොත්තු සූම් කරමින් අර ආතාප විරිය දිය වෙලා පැත්තකට හැරෙන තාලෙට සම්පජාඤ්ඤය කියන එක ත්‍රිගුණතන දොරකින තාලෙට සතිය පටන් ගන්නවත් නැති තාලෙට අර කියන අවිද්‍යා දෝමනස සංසන්දනය කරන්න පුළුවන් හිතේ සංසුන් භාවයේ කැළඹෙන දිතාට සම්පූර්ණ අවසල දාන තත්ත්වයකට හිතපත් වෙනවා. ආනේ වෙලාවේදී යෝගාවචරයේ අර මුල් විනාඩි කියා කීපය තුල පිහිටවා ගන්නාලද අරමුණක් සහිතනම් සමාධියක් සහිතනම් ඒ යෝගාවචරයේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒක සාර්ථක වෙනකොට ලොකු සතුටක් හිතේ ඇති වෙනවා. අත්දැක බල වේදනාව ආවත් ඒක ඉව සාධාරණ ආකීති වෙන්නේ නෙහි කිරීමේ මේක ඉක්මවන්න ඕනේ කියනකොට මේ වේදනාවේ දුක් වේදනාවේ අමාරේ සුඛ වේදනා පහළ වෙනකොට තියෝගාවචරය උදම්මනන්න පටන් ගන්නවා. හැඟුම් උදා හරින්න පටන් අරගන්නවා. ඒ නිසා අර ආතාප ගුණය, සම්පජාඤ්ඤය, සතිය දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. දුර්වල වෙලා හොයවා, නොවි හොවේවා. උපදේශ ලැබලා යෝගාවචරය මේක ඉක්මවා ගත්තොත් ඒ කාන්තේ මතක තියාගන්න ඕනේ භාවනාව ඕලානික අවස්ථාවේ පවා මේ අදුක්කම සුඛ වේදනාව දිහාට ගෙනියන. ඒකේ තියෙන එක ගුණයක් තමයි අදුක්කම සුඛ වේදනාව කියන එක නිකන් පොළාපයින් ගතියක් කියන්නේ. අර කාන්දමට අල්ලනවා වගේ අල්ලන ගතියක් එක ඇත්තේ නැහැ. ඒ වගේම විස්තර කරගන්න බැරි ගතියක් තියෙනවා. අර ඉස්සෙල්ලා වගේ ආකාර සටහන් පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි තානත්ම මධ්‍යස්ථගත වෙච්ච තත්ත්වයක් තියෙනවා. ඒ කියන தත්ත්වය කර්මස්ථාන කරනකත් පොදුයි යෝගාවචරණත් පොදුයි. කාටත් පොදුයි. ඒ නිසා හුඟක්ම මේ මනුස්සත්වයේ වේදනාවේ මූලික හරයට කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා සංනිවේදනය වෙන එකක් ඒක. උත්සාහ කරනකොට සංනිවේදනය වෙනවා. මෙන්න මේකයි මේ කියන්න හදාන්නේ කියලා. නමුත් ඒක දන්නේ නැති කෙනා කියා ගන්න දෙයක් නැහැ කියලා මේ සාකච්ඡාවට ඇවිල්ලා ඉදිරිපත් කරන්නෙත් නැහැ ප්‍රශ්න. එහෙම නැත්නම් අහන්නෙත් නැහැ. මේක මොකක් හරි වැරදිලා වෙන්න ඇති. නිකන් බැලුමක හුලං ගියා වාගේ වාහනේ ටයරේ හුලං ගියා වාගේ එහෙම චක්ක වෙලා හිටින කතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි අත්‍තරම භාවනා ජීවිතයේ ඊ타ත්ම තීරණාත්මක අවස්ථාව. මේ අවස්ථාවට තමයි සියලුම වෛද්‍ය උපකරණත් ඔක්කොම එකතු වෙලා මේ ලෙඩ අගොඩ ගන්න ඕන වෙලාව. හරියට නයි ගැහුවට පස්සේ විස නගින වෙලාව. ඒ විස නගින වෙලාවේ වේද අලංග හිටියේ නැත්තම් ඉතින් අපහසුතාවක්. කරගන්න පුළුවන් වුණාට තාම කටුක වේදනාව පහළ වෙනවා ලෙඩාට. ඒ නිසා වෙලාව වේදා ළඟ ඉන්න. මේ වාගේ තමයි යෝගාවචර දැනගන්න ඕනේ මේ වේදනාව බලාගෙන යනකොට සුඛ දුක්ඛ විතරක් නෙවෙයි අදුක්කම සුඛ වේදනාව කියන එක භාවනාවෙන්ම මතුවෙන දෙයක්. අන්නේ මතුවෙන වෙලාවේදී වෙනකට වඩා සියුම්ම මේක සාකච්ඡා කරන්න ඉගෙන ගත්තේ නැත්නම් භාවනා ඉදිරියට ය아가න්න බැරි වෙනවා. උගත් වෙලාවට අර සැප දුක් වේදනා එනකොට එක්කෝ යෝගාවචරයා එව්වා මම කියලා මගේ කියලා බාර ගන්න. එනතමක් නොවේවා මගේ නොවේ කියලා ප්‍රතික්ෂේප කරන්න බාර පටන් අර ගන්නවා. ඒ නිසා මේ தত্ত্ব දෙක යටතේම කවදාකවත් සැප දුක අඳුනා ගන්න බෑ. මේ සැප දුක් වේදනා කලුස්තු වාසයෙන් දින ප්‍රකටයි. හේතු හේතු ධර්ම නිසා පහළ වෙනවා. හේතු ධර්ම නිසා පැන යනවා කියන කොන්දට තේරුම් අරගෙන ගියා. ඊටත් වඩා සූක්ෂම භාවයක් තමයි තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනා. එනිසා ගුරුවරයා සහ ගෝලයා අතර තියෙන ඒ ඇදහිල්ල අලුත් තාලයකට දැන් ඕන වෙනවා. එහෙම නැත්නම් අපේ තිබුණ වචන කන්දරාවේ වැඩ ගන්න බැරි තත්යකටපත් වෙච්චාම අද භාවනා මධ්‍යස්ථානවල උගෝදෙනෙක් විශේෂයෙන්ම හොඳ දක්ෂ යෝගාවචර පිළිස පිට වෙලා යන්නේ මෙන්න මේ විදිහට බලාපොරොත්තු සුන් වෙලා පස්ස පැත්තේ අද්දක පිළිහෙල. ඒකට හේතුව මොකද මේ අදුක්කම සුඛ වේදනා නොදැනෙන අවස්ථාවකටපත් වෙනකොට කොහොමද මේකේ ආතාපය ඇති කරගන්නේ? කොහොමද මේකේ සම්පජාඤ්ඤය ඇති කරන්නේ? කොහොමද මේකේ සතිය පිහිටවන්නේ? කොහොමද මේකේ මධ්‍යස්ථය හොයාගන්නේ කියන කාරණාව ගන්න. නමුත් අද අපට මින් ඉදිරියට යන්න කාලය මම හිතනවා හරස් වෙනවයි කියලා. අපි බලමු ඉස්සරහට මේ වේදනාවකින් වේදනා කොටස් තුනක් තියෙනවා. මෙහි අපි දුක් වේදනා, සුඛ වේදනා වගේ යම් කිසි දක්ෂතාවයක් පෙන්වලා තියෙනවා, පෙන්වන්නත් පුළුවන්කමක් තියෙනවා. මේ අදුක්කම සුඛ වේදනාව ආවට පස්සේ කොහොමද අපි භාවනා ඉදිරියට ගෙන යන්නේ? ඒ සඳහා මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කියන මේ ගුණ ධර්ම අපි පිට කරගන්නේ කොහොමද කියන එක මේ සතිපට්ඨානේ මේ දෙවෙනි පාර්වයෙන් ඉදිරිපත් කරගැනීම ඉදිරියට කියලා අදට දැන් නියමිත ධර්ම දේශනාව මෙතන සමාන කරනවා මේ තාක්කල් ධර්මයේ ඇසීමේ භාවනා කිරීමෙන් තමන් ලැබුවා වූ මේ මූල ධර්ම ඒ වාගේම අධ්‍යක්ෂ ශක්තිය ඉදිරිපත් කරගෙන යෝගාවචෙන්ද මේ ආතාප සම්පජාන සතිමා විනය ලෝක කියන මේ ගුණ ධර්ම හතර මනාකොට පිළිීමේ මේ සවස් කාලයේ ශ්‍රම ධර්ම සම්පූර්ණයෙන් සාර්ථකව කාලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන